හොඳයි ඊළඟට අසන් මහත්මයා අවසරයි අපි හඳුරන්නේ ඔව් මහත්තයා අපි හඳුරන්නේ මේ සම්භාවසව සූත්‍රය මම ගියවර කිව්ව බොහොම අපේ වටිනා සූත්‍රයක් කියලා එතනදී අපිට මේ දැනගෙන දකිමින්ම මේ ආශ්‍රව සංවර කරන්න කියලානේ අපි හඳුරු අපිට එදා කියා දුන්නේ. ඔව්. එතකොට මේ ආශ්‍රව සංවර කිරීමට අපි හඳුරන්නේ මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයක්ද කොහොමද අපි මෙතෙන්ට ගලපගන්නේ කියලා කියලා දුන්නොත් ගොඩක් වටිනවා අපි හඳුන්නේ. අපි මම හිතන්නේ පහුගිය සතියට කලින් සතිය අපි මාතෘකා කතා කළා ඔබතුමා සම්බන්ධ වෙන්න නැතුව ඇති සතියේ අපේ දීර්ඝ වශයෙන් කතා කළා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය මොකද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ පටන් ගන්නෙම ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ දන්නා වූ දක්නා වූ තැනැත්තාටයි මේ ආශ්‍රව දුරු කිරීම මම දේශනා කරන්නේ නොදන්නා වූ නොදක්නා වූ තැනැත්තාට නෙමෙයි එතකොට කුමක් දන්නා වූ කුමක් දක්නා වූ තැනැත්තාට යෝනිසෝ මනසිකාරය මෙයයි අයෝනිසෝ මනසිකාරය මෙයයි කියලා දන්නා වූ දක්නා වූ තැනැත්තාටයි කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් දකිනකොට මොකද්ද වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් දකිනකොට මොකද්ද වෙන්නේ කියන ටික මේ සූත්‍රය පැහැදිලි කරනවා. ඒතකොට ඒ ඒ ටික පදනම් කරගෙන අපි ඔය පිළිබඳ දීර්ඝව කතා කළා පසුගිය සතියේට කලින් සතියේ හෝ ඊට කලින් සතියේ ඒ නිසා මේ ඔබතුමාට පුළුවන් නම් YouTube එකේ තියෙනවා මේ දේශනා ටික ඒ පසුගිය දේශනාව පොඩ්ඩක් අහන්න ඒකේ ගොඩාක් අපි ඒ ටික කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම යෝනිසෝ මනසිකාරය කියන්නෙම සතිය සහ සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ. ඒ සිහිය සහ නුවණ අවදි කරගත්තේ නැතිනම් අපට ආශ්‍රවය මේ ක්ලේශය කියලා හඳුනා ගන්නට බෑ. සහ ඒකේ තියෙන අනර්ථකාරී බව තේරුම් ගන්නට බෑ. එතකොට ඒ දැක්ම තුලින් ඒ දැක්ම ඇති කරන්නට නම් අනිවාර්යෙන් සිහිය සහ නුවණ වෙන අපිට දකින්න. ඒ කියන්නේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් භෞතික ලෝකය අපිට යමක් ධර්ම ධර්මානුකූලව සංස්කාර ධර්මයන් නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් මේවා අපිට S දෙකෙන් දකින්න බෑ ඒවා අපි සිහියෙන් සහ නුවණින් ඕන දකින්න. දැන් අපිට භාජනයක් බිඳෙනවා S දෙකෙන් දකින්න පුළුවන්. එතකොට අපි හිතනවා මේ දකින්නේ අනිත්‍යයි කියලා. නෑ ඒ දකින්නේ අර භෞතික ද්‍රව්‍යයේ විභේදනය විතරයි. ඒක අනිත්‍ය ලක්ෂණයක් තමයි ප්‍රකට වෙන්නේ. හැබැයි પરම්පරාවේ බිඳීමක්. අනිත්‍ය කියලා කියන්නේ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හටගන්න සංස්කාර ධර්මයන්ගේ බිඳීම. ඒක එහෙම ඇස් දෙකෙන් දකින්න පහසු නෑ. ඒක ප්‍රඥාවෙන් වොන හඳුනා ගන්න. ඒකටයි සිහිය වොන. ඒ නිසා අනිත්‍ය නැමැති ධර්මය දකින්නට සති සම්පජාඤ්ඤය වොන. අනිත්‍යෙහි භෞතික ක්‍රියාවලිය දකින්න අපිට ඇස් දෙකෙන් දකින්න පුළුවන්. ඉතින් ඒ ඇස් දෙකෙන් දකින දෙයින් ධර්මය අවබෝධ කරගන්නට ඒක ප්‍රමාණවත් නෑ. ඒ සඳහා තමයි සති සම්පජාය. සති සම්පජාය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒක තමයි දන්නා වූ දක්නා වූ තැනත්තාටයි මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එහෙමයි අපි හඳුන්වන්නේ. බොහොම පිං ඔබ වහන්සේ. හොඳයි. ඊට පස්සේ